84100 සතර සටිපට්ඨානේ පුරාම තියෙන 100 කායේ කායાનුපස්සී ධම්මේ ධම්මානුපස්සී මේ ඔක්කොම කියන්නේ 100 ධර්මයට අනුව බලන්න බලන්න කියන්නේ 100 හිතන්න 100 මෙනෙහි කරන්න 100 වඩන්න 100 මේ ඔක්කොම 100 ගැන කතා කරන්නේ පින්වත්නි 100 වඩන්න තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා එච්චරයි ධර්මයේ පින්වත්නි 100 වඩන්න කියලා උන්වහන්සේ පිරිනිවන් පෑවොත් මේ මිනිස්සු rahat වෙනවා හැබැයි මේ සීය වඩන්න කියන එක වාක්‍යයක් තුලින් මිනිසුන්ට මේක වඩන්න බෑයි. මොකද්ද මේක? වටා ගන්න වෙන්නේ. එතකොට 84000 කියන්න ඕනේ. 80 ගැන කිව්වා තමයි 100 කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. දැන් අපි කියන්නේ ධර්මයේද අධර්මයේද? මම දේශනා කරන්නේ අධර්මයේ. ඒක මම විතරයි දන්නේ කියලා. අයි අපේ හාඳුරන්නේ මේ ධර්මානුකූල ජීවිතයකට පත්කරන අධර්මය කියන්න එපා. ඇස් වලින් රාගය පේනවා. කන් වලින් රාගේ හැයෙනවා. ద్వේෂයෙන් කතා කරන දැන් මේ ඔක්කොම අධර්මනේ. මේවා ටිකෙන් වැළකෙන්න කියලා කියනකොට තමයි අරකෙන්නේ. එතකොට දැන් හොඳ දේවල් කරන්න කියලා කිව්වම බණ කියන්න දෙයක් නැහැනේ. අඩුපාඩු ටික කෙලස් ටික තමයි පෙන්වන්න ඕනේ. එතකොට ඒවා වැඩිපුර විග්‍රහ කරලා උපමා උදාහරණ වලින් ඒවා ඔක්කොම ටික කිව්වම තමයි එහෙනම් මේ ටික නැති ටික තමයි මේ ටික. එතකොට මේකම තමයි ඉන්න ඕනේ. එතකොට එහෙම ඉන්න මේ ටික අයින් කරන්න ඕනේ. එතකොට මේ කියලා තියෙන ඔක්කොම අධර්මයේ දේවල්. අධර්මයේ දේශනා කරුවාම තමයි ධර්මයට හැරෙන්නේ. ඒ හැම දෙය තුළින් ඉතින් ඒක තමයි කියන්නේ. අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේට මම කියනවා බඩගින්න කියලා එකක් තියෙනවා. තෘප්තිමත් භාවය කියලා එකක් තියෙනවා. එතකොට දැන් තෘප්තිමත්භාවයේ බඩගින්න මේක හොඳට ආගන්න බෑ. මේක මේ මේ බ්‍රාහ්මණ ධර්මයක්. අපට කවදාවත් මේ තෘප්තිමත්භාවය රකින්න කියලා දෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලම කියන්නේ පුතේ උඹ තෘප්තිමත්භාවය රකින්න ඉපේක අනිත්‍යයි. හැබැයි බඩගින්න එන්නේ නැතුව උඹ රැක්කොත් අරක ඉබේම වෙනවා. බඩගින්න එන්නේ නැතුව ඉන්න ක්‍රමවේදේ රැක්කාම තෘප්තිමත් භාවය ලැබෙනවා. බයි අම්බෙච්ච තෘප්තිමත් භාවය නඩත්තු කරන්න බෑ. ඇයි බඩගින්න නිතර නිතර එනවා. එතකොට බඩගින්න එන්නේ නැතුව ඉතියාම තෘප්තිමත් භාවය ලැබෙනෝනේ. බඩගින්න එන්නේ නැතුව ඉන්න මොනවද කරන්න ඕනේ? ආයතන ආයතුලින් ඇතිවෙන ෂේවීම, ශක්තියේ තියෙන ෂේවීම ඉවර වීම ඒක නවත්තන්න ඕනේ. ඒක නැවතුවම බඩගින්න එන්නේ නැහැ. එතකොට තෘප්තිමත් භාවය ඉල්ලන්න කලින් නිකන් හම්බ වෙනවා. දැන් අපි උපසම්පදා සීලය කියලා රකින්නේ මොනවද? සිල්නේ. හැබැයි අපෙන් ඇති වෙන දුස්සීලය ඇති නොවෙන්න රකින්නවාද අපි? පින්වත්නි 227ක් දුස්සිල් තියෙනවා. ඒ දුස්සිල් ටික ඇති නොවෙන්න වග බලා ගන්න කියලා කිව්වොත් දැන් සිල් ටික රකිනවා. අපි එහෙම නෙමෙයි කියන්නේ බ්‍රහ්මචර්යාව. දාන පාරමිතාව. සීලපම් මේ හොඳ ටික රකින්න කියනවා. දැන් හොඳ ටික රකින්නේ කොහොමද? නරක ටික තියෙනවනේ. නරක ටික ඇතුල් වෙනකොට හොඳ ටික කෙලසෙනවනේ. අපිරිසිදු වෙනවනේ. එහෙනම් නරක ටික ඇති නොවෙන්න වග බලා ගැනීම කියන්නේ එයා සිල් රකින්නවා කියන එක. පටිසෝතගාමි. මේක පටිසෝතගාමි. මේක ආපස්සට යන්න තියෙන. නිරංජන නදී උඩට උඩට යන්න තියෙන එකක්. මේක පල්ලයට ගිහින් තින්නේ අපි. දැන් අපිට සිල් දෙනකොට බුදුහාමුදුරු සිල් රකින්න කිව්වද? බුදුහාමුදුරු සිල් රකින්න කියලා කිසිම සූත්‍රයක මම දැක්කේ නැහැ. මම අරගෙන ත්‍රිපිටකය හැමතැන බල කිසිම තැන කියලා. මොකද සික්ඛා පදානි සමාදියාමි. සමාදි වෙන්න විතරයි කිව්වේ. සමාදම් වෙන්න. සමාදම් වෙන්න කියලා කියන සම්මාදම්. ඒකට අනුමෝදම් වෙන්න කියලා කියලා විතරයි තියෙන්නේ. ආරක්ෂා කරන්න කියලා නෑ. දැන් අපි කරන්නේ මොනවද? සිල් රකින්නවා. වැරදිලා අපිට. සිල් රකින්න කියලා නෑ. සමාදියාමි. සමාදම් වෙන්න කියලා මේ කියලා තියෙන්නේ. සමාදම් වෙනවයි කියලා කියන්නේ ඒකට වගකීමක් ගන්න. වග බලා ගන්න කියන එක. ඒ ඒ සෑම වචනයක් තුළ මේක තියෙනවා. අපිට ඒක වැටහිලා අපට වැටහිලා තියෙන. කියනවා අද නම් කොහොමද පන්සිල්වත් රකින්න ඕනේ. පන්සිල් රැක්කම නිවන් යන්නේ නැහැ. ඇයි රකින්න කියලා කියලා නැහැ සමාදම් වෙන්න කියලා තියෙන්නේ. දැන් සමාදම් වෙනවා කියන එකවත් වැටහිලා නැහනේ. වෙනම එකක් කරලා තියෙන්නේ. අද හිඳලා මම මේ ප්‍රාණඝාත වෙන සියලුම තැන් වලින් අවදියෙන් ඉඳලා අවදානමෙන් ඉඳලා මේව එකක්වත් වෙන්න දෙන්නේ නැහැ කියලා පරිසම් කරනවා. දැන් එයා මොනවද රකින්නේ? පාණාතිපාත වේරමණී. හැබැයි සීලය නෙමෙයි රකින්නේ. මේ වැරදි වෙන තැන් වලින් මේ වැරදි නොවෙන්න වග බලා ගත්තා. එතකොට සීලය නිකන් රකින්න. අරක කෙරුවාම මේක හම්බෙනවා. දැන් මෛත්‍රී භාවනාව වඩන්න වඩන්න ඉතින් තරාව හිතේ තියෙන තාක්කල් දැන් ඒක ඇදෙනවද? ද්වේෂය නැති කරනවා. කිසිම අර කමන්න ඕන එකක් කරලා ගියද උට ආයි මම මොකවත් කියන්නේ නැහැ කියලා අර ද්වේෂයේ තියෙන තැන් ඔක්කොම නැති කරගෙන යනවා. දැන් මොකක්ද වැඩිලා තියෙන්නේ? මෛත්‍රිය වැඩිලා. මෛත්‍රිය වැඩුවේ නැහැ. ද්වේෂයේ නැති සිත මෛත්‍රී සිත වෙලා. ඒක ඉබේ වෙනවා. පටිසෝත ගාම අර්ග කරනකොට මේක හම්බ වෙනවා. එකෙක් ඇවිල්ලා කියන අනේ ස්වාමිනී කම්මැලියෙන් ඉඳලා ඉඳලා මට එපාම වෙලා හරියට මේක මේ කිසිම නැන්නේ කිසිම ජීවිතේ මේ වැඩක්ම නැන්නේ. ඇයි පින්වත? තාපසේ ආනවා. එතකොට ඒ මමනෝසියා කියන පුතුජනයා ඒ ස්වාමිනේ මේ ජීවිතය හරි කම්මැලිනේ මේ මේක වැඩක්ම නැන්නේ. ටිකක් කාර්යබහුල වෙන්න ඕන. ටිකක් හොඳට ටික ඇක්ටිව් වෙන්න එපායි. මට මොනරි වැඩක් දෙන්නකෝ කියලා කිව්වම කියලා ආ එහෙනම් හොඳයි මේ කම්මැලි කමනේ. හොඳයි එහෙනම් අපි වැඩ ටිකක් කරමු කියලා කිව්වල මේ මේ ටික ඔක්කොම අතු ගන්න කියලා. මනුස්ස අතු ගැව්වලු. සත්තු ගාල ඔක්කොම ඉවර කළා දාඩිය දාගෙන ඉනකොට මේ ස්වාමිනේ මේ වෙන මොකුත් නැහනේ සිවුරු ටිකක් ඕදනවා සිවුරු ටිකක් උතේදුවා කුටි අස් කෙරුවලු කුටි අස් කරලා ආවට පස්සේ කිව්වලු කුටි ඇතුලේ මේ ටිකක් වතුර දාලා හොදලා මොප් කරමු කියලා ඊට පස්සේ කිව්වලු පලා ටිකක් කඩාගෙන ඇවිල්ලා ගිලම්පස ටිකක් හදමු කියලා ගිලම්පස හදුවට පස්සේ කිව්වලු උණු වතුර ටිකක් තියන්න මේ ටම්පාස් වෙන්න ඕනේ උණු වතුර තිබ්බට පස්සේ කිව්වලු මේ ටිකක් සැතපෙන්න ඕනේ පවන් ගාන්න කියලා මේ මිනිසයා පවන ගිහලා තියලා කිව්වලු ස්වාමිනී මේ වැඩ කරන්න පඩියට කෙනෙක් තියාගන්න මට මේවා කරන්න බෑ මං යනවා යන්න කියලා. ඊට පස්සේ කියලා යන්න එපා පුතා පොඩ්ඩක්. ඇයි යන්නේ? මට මේවා කරන්න බෑ කරදරයි. හැබැයි මේවා කරනකොට කරදරයි කියලා ඊයේ තේරුන්නේ නෑ නේද? ඇයි අර කම්මැලිකම ඒ කියන්නේ විවේකයේ වැඩි වෙනකොට කාර්ය බහුලතාවය පිළිබඳ අවබෝධය නෑ. කාර්ය බහුල වැඩි එකාට නිවාඩුවක් හම්බුණා කන්න මාර සන්තෝෂයි. දැන් සතියක් වැඩ කරනවා දින 6ක් වැඩ කරලා වැඩ කරලා ඉරිදා මාඩු කියන්නේ උට නිකන් නිවන් දැක්කා වගේ උ නැකිටින්නේ නැහැ උ 9 වෙනකන් සැතපෙනවා උ කිසිම වැඩක් නැහැ නිකන් වාඩි වෙලාමයි නැහයි ඇවිදින්නවත් කැමති නැහැ ඒ තරම් විවේකයට කැමති හැබැයි මාස ගණන් විවේකයෙන් ඉඳ දාන දෙන්නම් කියලා කිව්වම එයාට කොටියේ ඉන්න බෑ බලන්නේ පාන්දර 3ට යනවද දෙකට යනවද මේන් පයින්නවද අරෙන් පයින්නවද හැබැයි මාස 3ක් විතර එක දිගටම වැඩ කරලා කරලා දවස් දෙකක් නිවාඩු කිව්වම සාදු එල්ලෙන්නේ නැහැ එතනින් ඇයි විවේකෙට ඒ තරම් කැමති. දැන් විවේකයේ වැඩි කෙනා කෝකටද කැමති? කාර්යබහුල වෙලා දුක් විඳින්න කැමති. දැන් බලන්න මිනිස්සු කියන්නේ මාන වෙලා ಗುಣධර්ම වඩ아가න විවේකයෙන් ඉන්න තිනම් කොච්චර හොඳද? ඇයි එහෙම කියන්නේ? එයා අවුරුදු 300ට 5000 වැඩ. යකා වගේ වැඩ. පැය 12ක් වැඩ. එයාට මේ විවේකයේ කරන එච්චර වටිනවා. මේ විවේකයෙන් ඉන්න කෙනකින් අරන් වැඩක් නෑ. එහෙනම් එහෙනම් කොටාගෙන කියන මීට වඩා හොඳයි. දැන් එයාට ඒක අනිත් පැත්තේ තියලා තියෙනවා. එනම් මේ මේ මේ සිතට මොනවාරි දෙයක් ඕනවට වඩා දුන්නාම ඒක තුල තියෙන වටිනාකම් ඔක්කොම අයින් වෙලා ඒක බාලයක් බවට පත් වෙනවා. හැමදාම දකින්න අර මේ කුකුලාගේ කර්මල සුදුයි කියනවා වාගේ අර විවේකයේ තුල වැඩිපුර හිටියාම අර විවේකයේ කියන ඒ ධර්මය යට අධර්මයේ බවට පත් වෙලා ඒක නම් යට කරදරයි. හැමදාම මේ පොල් ගායි, තල් ගායි, මේ කුඹුක් ගායි පරිසරය වෙනස් වෙන්න ඕනේ. මොහොමද වෙන්න ඕනේ? මිනිස්සු නැති තැනක්. ඒතකොට දාන්නේ දෙන්නේ රිලව්ද? ගස් නැති තැන. ඒතර කාන්තාරේ මේ මිනිස්සු කොහොමද ඉන්නේ? දියැලි තියෙන්න ඕනේ. දැන් සද්ද වැඩි කියලා නේ කියන්නේ. දැන් වතුර වැටෙන මේ මිනිස්සුලා භාවන. දැන් බලන්න එයා ඉල්ලන්නේ ඔක්කොම අර කලින් එපා කියපු දේවල්. දැන් එයා කලින් කිව්වේ මේ පරිසරය ලස්සන වෙන්න ඕනේ. දාන ටික මේ පින්ඩපාත යනකොට කාලේ වැඩිපුර යනවා. දාන ටික අතට හම්බෙනවා නම් ඒ කාලේ තිතුරේ භාවනා කරන්න. එතකොට දාන්නේ හම්බෙලා පරිසරේ හම්බෙලා විවේකයෙන් තනියෙන් කුටියකින්ද තියෙන මොකවත් ඕනේ නැහැ. පැදුරු කෑල්ල තිබුණ තැටි. මේම කියපු කෙනා දැන් මොනවද කියන්නේ? අන්දර මේකේ ඉඳලා ඉඳලා නිකන් ජීවිතෙත් එක්ක කලකිරලා මේ ටික පරිසර වෙනස් වෙනවා. එයා ඇවිදගෙන එන්න යන්න ඕනේ. දැන් එයා ඉල්ලන්නේ මොනවද? අර කලින් එපා කියපු දේවල් ටික ඉල්ලන්නේ. ඒක අර 100 පවත්නකොට අපි මේ වර්තමානයේ 100 පවත්නවා නේද? ඒ වර්තමානයේ 100 පවත්නවා කියන එකත් එකම තව 100 පවත්නකොට අපේ සිත යම් කිසි දෙයක් අරමුණු කළා නේද? ඒ අරමුණ නිතරම වර්තමානයේ තියාගන්න ඕනේ. මම රාත් වෙලා මිසක් මේ සාසනෙන් එළියට යන්නේ නැහැ. මම රාත් වෙන්න ආවේ මම ඒක කරනවා. ඒක දැන් අතීතේ වෙලානේ. 2011 මාන වෙනකොට තමයි ඒ සිතිවිල්ල ගත්තේ කියලා එහෙම එකක් වෙලා. ඒ නිසා දැන් තියෙන්නේ මොකද්ද? චෛත්‍ය ගන්න එපායි. පොතපලම් ගන්න තියෙනවා මේ චූඩාමාණික්කයක් ගන්න තියෙන එකට ආධාර එකතු කරන්න. දැන් ඒ ඔක්කොම දැන් මේ අපේ අන්නේ ආපු අරමුණද? ඒ කියන්නේ යාගේ අරමුණ මොකද්ද වෙලා තියෙන්නේ? ඒක අතීතයට කියන්නේ. ඒක අතීතයට යන්නේ නැතුව ඒක වර්තමානෙම තියන්න නෑනේ. මං අල් මේ රාත්‍යෙන් නිවන් දකින්නේ. ඒකට අදාළ එක කරන්න ඕනේ. කඩේ නෑ කඩේ යන්නේ මොකටද? දාන හම්බෙන මම ආවේ නිවන් දකින්න. ඒ වර්තමානයේ තියෙන එක අනාගතයට අතීතයට යවන්න නැතුව නිතරම වර්තමානෙම තියාගෙන ඉන්න එකත් 100ක්. ඒක තියෙනවා. සමහර ධානා භාවනා වඩනකොට ධානා භාවනා තුලින් එක එක අවබෝධ ඥාන එනවා. මේ භාවනාව මේම වැඩුවොත් අර ඥාන එනවනේ. දැන් මොකද වුනේ? අර අරමුණ අත්හැරලා දැන් වෙන භාවනාවක යනවා අය. ඒක වඩාගෙන යනකොට මේ ඒක තුලින් ටිකක් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ඒක තුලින් මේක වැඩුවනම් මේ මේකක් වැඩෙනවා මේ. දැන් බලන්න දැන් ධානයක් වඩනවා. තාපසේ මමම කියලා කියනකොට මම තපෝවනේ ඉන්නකොට මට ඇති වෙච්ච එකක්. වඩාගෙන ඉන්නකොට මට නිකන් හිතෙනවා සිතවිල්ල පාළ වෙනවා. පෘථිවිය භ්‍රමණය වෙනවා. 60 කිලෝමීටර 1000 කියලා නිකන් කියමුකෝ වචනේ. භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වෙනවා පැය 24ක් යනවනේ එක වටයක් කැරකෙන්න. මේක ආපස්සට කැරකුත් මොකද වෙන්නේ? ආපස්සට කැරකුත් මොකද වෙන්නේ? මම දැන් ඉන්න ඕනේ කොහෙද? ඔබ වහන්සින්න ඕනේ ඒ කුටිය, ඔබ වහන්සින්න ඕනේ මේ කුටිය. දැන් අපි ඔක්කොම දැන් ඔක්කොම වෙනස් වෙලයි. කලින් දවසනේ. දැන් අද 28නේ. මේක 27ට යනවනේ. එතකොට මේ පෘථිවිය ඉස්සරහට කැරකුණොත් ඉදිරියට යන්න තියෙන දේවල් එනවා. දැන් ආපස්සට කැරකුවොත් මොකද වෙන්නේ? ඒ හැමෝම ආපස්සට එන්න එපායි. මම ආන ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න. දැන් ඔබ වහන්සේ නැකිටිලා යන්නේ නැත්තම් ඔබ වහන්සේ ආපස්සට ඇවිදින් නැත්තම් ඔබ වහන්සේ දැන් කුටියට යන්න පුළුවන්ද? එතකොට දැන් පෘථිවි අනිත් පැත්තට කරකුණාම හැමදේම වෙනස් වෙනවා. ඔබ වහන්සේ වෙනස් වෙනවද? ඔබ වහන්සේ එතනම ඉන්න ඕනේ. එහෙමද නැද්ද? එතකොට දැන් මේ තාක්ෂණය ගොඩක් දියුණු වෙලානේ ලෝක විනාශ වෙන. එතකොට දැන් පෘථිවිය සූර්යා වටා කැරකෙනවා. මම කැරකෙනවා. කැරකෙන්න කැරකෙන්න මේක දියුණු වෙලා. දියුණු වෙලා දිනන දැන් විනාශයට පැත්තට වැඩි 3G 4G ඇවිල්ලා සැටලයිට් ගාලා ආරම්භ කළා. දැන් තරංග ඔක්කොම දැන් විකෘති වේගන යන්නේ. දැන් මේක ආපස්සට ගියොත් මේ තාක්ෂණ ඔක්කොම අඩු වේගෙන ඉන්න එපා. 4G, 3G, 2G, 1G එහෙම ගිහිල්ලා මේක අර ඇලෙක්සැන්ඩර් ග්‍රෑම්බෙල්ගේ අර කරකරන ටෙලිෆෝන් වලට ගිහලා ඒවත් නැති වෙලා ඊට පස්සේ ගිනි පෙට්ටි දෙකක් තියන නූලක් ගාලා ගැට ගන්න එහෙම එන්න එපා. මේක අඩු වෙන්න එපා. දැන් ඔබ වහන්සේගේ අතේ තියෙනවා මේ iPhone එක. දැන් මේක කැරකුවා මේ ඔක්කොම ටික ආපස්සට ගියා. දැන් iPhone එක අතේ තියෙනවානේ. තාක්ෂණයක් නැහැ. එතකොට මේක කවුද හොයාගත්තේ? මේක කොහමද ආවේ ලෝකෙට? දැන් මේ මේකක් වටවෙච්ච ගමන් එකපාරට තීරණයකට දැන් අපි මේ ලෝකේ කැරකෙනවනේ මේ පැත්තට. ඒක අනිත් පැත්තට කරකනවා. අනිත් පැත්තට මේ සිත කරද. ලෝකේ කරකෙන්නේ නැහැ. අපට පුළුවන් අපේ සිත කරකන්න. දැන් ඔබ වහන්සේට පුළුවන් ද ඉන්දියාවට යන්න? පුළුවන්. ඉතාලියට පුළුවන්. ඇයි? සිතට අවශ්‍ය නැහැ වීසා ටික. කයටයි වීසා ටිකට ඕනේ. කයට රූපයක් තියෙනනේ. රූපේනේ මිනිස් හඳුනාගෙන තියෙන. ඒකටයි પાස්පෝර්ට් එකක් තියෙන්නේ. සිතට પાස්පෝර්ට් තියනවද? නැහැ. සිතට પાස්පෝර්ට් වීසා ටික මොකවත් නැහැ. යාට ඕන තැනකට යන්න පුළුවන්. එතකොට මේ කැරකෙන පෘථුවියේ සිත තියලා අනිත් පැත්තට කැරකුවම සිතට මොකද වෙන්නේ? සිතට මොකද වෙන්නේ? එයා අතීතයට යනවා. වට 5000 කරකලා බලන්න. එයාට පාළ වෙන සිතිවිලි ඔක්කොම ගොඩාක් ගැමි සිතිවිලි. ගොඩාක් පරණ දේවල්. ඇයි? එයාගේ සිත රිවර්ස් වෙලා. එතකොට දැන් සිත රිවර්ස් කරන්න පුළුවන්. හැබැයි මේ තියෙන බඩමුට්ටු රිවර්ස් වෙනවද? දැන් මේ තියෙන දැන් පරණ දේවල් තියෙනවනේ. දැන් මේ පරණ දේවල් වලට සිත සමවද්දලා ඒකේ තියෙන අණු ටික රිවයින්ඩ් කරුවොත් මොකද වෙන්නේ? ටික ටික ටික ටික දිෂ්ණ වෙලා ටික ටික ටික ටික පෑපත් වෙලා ටික ටික ටිකට වර්ණවත් වෙලා ඒම මේක අලුත් එකක් දැන් ගත්තා වාගේ වෙනවා ඉදිරියට කරකැවුවා එන්න එන්න අර දිෂ්ණ අඩු වෙලා අඩු වෙලා ඒක විනාශ වෙලා එතකොට අපේ මේ සිතේ තියෙන මේ ප්‍රාණ ශක්තිය අපේ විඥාණය අනිත් පැත්තට කැරකුවොත් මොකද වෙන්නේ අතීතයට යනවද උත්තර දෙකම මේ අරියට මහ වෙන්නේ සිත දැන් ඉදිරියට යන්න යන්න කෙලස්නේ ඔව් පිටිපස්සට කරකන්න කරකන්න ඒ කෙලස් ටික නැතිසිතට එන්න එපායි. ඒ කියන්නේ නිරෝධ වෙනවා මේක. මේක පිටිපස්සට කරකෙව්වොත් නිරෝධ වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුර කිව්වේ මහණෙනි පටිසෝතගාමි චින්තනයට යන්න. චින්තනය කියන්නේ මොනවද හිතන්න. පටිසෝතගාමි වෙන්න ආපස්සට රිවයින් කරන්න. එතකොට මේ ඉස්සරහට යන දේවල් ඔක්කොම ආපස්සට යනකොට අර ඔක්කොම නැති වෙලා යනවා. එතකොට තමයි rahat වෙන්නේ. අර විඥානේ ආරම්භයට එනවා. අන්න අන්න එතනට එනවා. දැන් මේක විද්‍යාත්මක පැත්ත. රිවයින්ඩ් කරුවොත් මෙහෙම වෙන අර මුලට එනවා කියන එක. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ පටිසෝතගාමි චින්තනය යටතේ මේක වඩන්න වැඩුවොත් මේක වැඩෙනවා. මේක මේ අනුසෝතගාමිව යන්න බෑ. අනුසෝතගාමි කියොත් තව එකතු වෙනවා. පටිසෝතගාමි කිව්වම එකතු වෙන්නේ නැහැ. තියෙන ටිකත් අඩු වෙගෙන යනවා. පිටිපස්සට ගියාම.